අද තියෙන ලෙඩ රෝගවලට අද තියෙන මේ න්‍යාය පත්‍රවලට ප්‍රෝඩාවලට ප්‍රධානම හේතුව තොරතුරු තාක්ෂණය. ඒක පේන්නේ බොහෝම සාධාරණ හරියටම මේ විශ්ය ගමක් කරලා ඒ ගම ඇතුලේ ඔක්කොමලා සම්බන්ධ කරලා තොරතුරු දෙන්නේ අපි කිව්වට මොකද කවම කවදාකවත් ප්‍රවෘත්ති වල ඇත්ත කියන්නේ. කියන හරියක් කියන්නේ පච. අතේ පැලෙන්න පච කියනවා. මං ගියේ පාර ගිය වෙලාවදී එක රටකදී එක මහත්තයෙක් මට පෙන්නවා ඒ තොරතුරු නිවේදකයන් පච කියනකොට ඇස් පැංගිරි මිරි කියන හැටි වෙනමම ෆිල්ම් එකක් හදලා තියෙනවා ඒ කියන තොරතුරු කියන කෙනා හොඳටම දන්නවා මේ කියන්නේ බොරුවක් කියලා ඒතකොට කැමරාව දිහා බලාගෙනකොට ඇස් වලින් නිකන් පැංගිරි මිරි කියනවා කෙලින් බලාගෙන කියන්න බෑ මොකද බොරු කියන බව දන්නවා මෙන්න මේ වගේ தත්ත්වයක් තීටි සරුවච්චන්නාංශයේ කිසි දෙයකට වෛර කරන්නේ නැතුව කිසි දෙයකට රිදවන්නේ නැතුව කියනවා යම් වෙලාවක අසද්ධාාවක් පහළ වුණා නම් අසත් ධර්ම ශ්‍රවණය නිසා වෙලා තියෙන්නේ මේ අසත් ධර්ම ශ්‍රවණය කියලා කියන තොරතුරු තාක්ෂණ කියන එක මම කියාපු එකක්. ගොඩනෙක් හිතන මේ තොරතුරු තාක්ෂණය බුද්ධ ධර්ම දිනු කරන්න පුළුවන් කියලා ඒක කවදාකවත් වෙන්නේ දොරසු තාක්ෂණය නෙවෙයි බුද්ධ ධර්ම දියුතු වෙන්නේ ශ්‍රාවක දේශක සම්බන්ධතාවයි. දන්නා කෙනෙක් තමා කෙරේ ශ්‍රද්ධාවෙන් සීල සමාධි ප්‍රඥා පුරමින් ප්‍රතිපත්ති පුරණ එකනට ළඟ තියාගෙන කියලා දෙනවා. ඒ ඇත්තත් මේ මටමයි කියන්නේ මේ බණ ඇහෙන බණක් නෙමෙයි අහන්න ඕන බණක් මේ හැමදෙම මටමයි කියන්නේ කියලා ඊටාමත්ම සද්ධාවෙන් කියනකොට sannivedanayak සිද්ධ වෙනවා. එහෙම නැතුව අනික් තොරතුරු තාක්ෂණ කොයි එක කෙරුවත් ඒ හැම එකකින්ම අසද්ධාාවක් ප්‍රකට වෙනවා. ඒක නිසා යම් වෙලාවක අපිට පිළිතිබුණා නම් සවැත්තුර ජේතවනාරාමේ සරුවචන් වහන්සේ ඉදිරිපත් වෙලා උන්වහන්සේගේ අෂ්ට බ්‍රහ්මස්වරයෙන් ඒ බණහඬ මම හිතන අපිට මේට <clears throat> මේට වැඩි බොහොම සද්ධර්මයේ සමීප වෙන්න ඉඩ තිබුණයි කියලා. ඉතින් අපි පුළුවන් තරම් ඒ ක්‍රමයටම කිට්ටුව තියාගෙන බණ භාවනා කරනකොට පුල්ලුවන් තරම් මේ තොරතුරු තාක්ෂණයෙන් අයින් කරන්න හදනකොට හුඟ දෙනකොට ප්‍රශ්නයක් වෙනවා මොකද මේ තොරතුරු තාක්ෂණයත් එක්ක වෙච්ච තරහ. ඇයි මේ ටෙලිෆෝන් පාවිච්චි කරන්න එපයි කියන්නේ? ඇයි මේ පත්‍ර බලන්න එපයි කියන්නේ? ඇයි මේ රේඩියෝ අහන්න එපයි කියන්නේ? ඇයි ටෙලිවිෂන් ගන්න එපයි කියන්නේ කියලා අහනකොට ඒගොල්ලෝ හිතන්නේ මේ මේ හනමිටි යුගයට ගෙනියන්න හදනවා අපි. හරිනම් මේ බුද්ධ ආගම ඇත්තනම් හරිනම් මේ ප්‍රතිපදාව හරිනම් ටෙලිවිෂන් බල බල නිවන් දකින්න බැරිද? පත්‍ර බල බල බැරිද? රේඩියෝ අහමින් බැරිද? සෙල්ෆෝන් පාවිච්චි කරනකම බැරිද කියලා ඕන තරම් කියන්න පුළුවන්. නමුත් හොන්තට මතක තියාගන්න කිරි ගොමයි දෙක එකට දාන්න බෑ. කිරි මුත්‍රායි දෙකත් එකට දාන්න බෑ. කොච්චර කිරි පිරිසිදු වුණත් ඒ වැස්සිගෙන් මහඹෙන ගොම කඳුලක් වැටිච්ච ගමන් ඉවරයි. ඒ වගේ මේ සද්ධර්මය සහ සද්ධර්මය කියන දෙකට එකට යන්න බෑ. ඒ නිසා සද්ධාව නැති වෙලා තියෙනවනම් අසත් ධර්ම ශ්‍රවණය නිසායි අද මුළු ලෝකෙම ඒතරසු තාක්ෂණය කියලා කියන සම්පූර්ණෙම කියනවනම් මේ මනුස්ස මනස කාමයට ඇදලා දාන යහ ධර්ම සම්‍යක් ධර්ම වලින් ඇඟට නොපෙනෙන්න මුහා කරන බයලජ්ජ විලිසංගේ නැති කරන ප්‍රධානම ක්‍රියාවලිය. කවුරුවක්වත් ඒක දන්නේ නැහැ. හුඟ දෙනෙක් හිතන්නේ ලොකු ටෙලිවිෂන් එකක් ගෙදර තියෙනවා හුඟක් පොහසත්කමක් කියලා. ඒ වගේම ටෙලිවිෂන් එකේ channels ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න තාක්ෂණයේ දියුණුවයි කියලා. හැම කෙනෙක් අතම සෙල්ෆෝන් එකක් තියෙනවනේ. හැම තැනම වීඩියෝ කැමරා එකක් තියෙනවනේ. හැම තැනම රේඩියෝ තියෙනවනේ. දැන් දියුණුවයි කියලා. දියුණු වෙනවා මේ සැලසුම් හදන කට්ටිය. ඒ මිනිස්සු ලේච්චයි. ඒ මිනිස්සු ගා කිසියම් ශිෂ්ටාචාරයක් ඕනේ ඒගොල්ලන්ට ඕන තියෙන පාලන ශක්තිය පමණයි. ඉතින් මේ හැදෙන පරම්පරාවල් සේරම මේ තොරතුරු සාක්ෂියෙන්ද ගත වෙලා නැතු වෙලා ඒකෙම රසවල් බලාපොරොත්තු වෙමින් ඒකෙම ඩිග්‍රීස් බලාපොරොත්තු වෙමින් ඒකෙම PhD බලාපොරොත්තු යන ගමන වැඩි කල් දුවන්න බෑ. ඒ කඩාන වැටෙනවා. අපි ඉන්නේ අන්න ඒ પરම්පරාව. අද මේ අපි ඉන්නේ ඒ කඩා වැටෙමින් තියෙන දැනක නමුත් අපිට තාම පේන්නේ නැහැ දියුණුවයි සම්මත රටවල් වල ඒක පැහැදිලිවම සිද්ධ වෙලා තියෙනවා. ආණ්ඩු වෙනස් කරන්නේ පත්තරෝලි. කරන්න බැරි එකම දේ තමයි ජනමාධ්‍යයට මේ ගෑණියෙක් මිනිහෙක් කරන එක. අනික සේරම කරලා තියෙනවා. ඕනම දෙයක් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. අනේ එවැනි ලෝකයා නොමගාරින සද්ධර්ම සාගරයක ਸਰුවචනාංශයේ පෙන්වන මේ අසද්ධර්ම සාගරයක ਸਰුවචනාංශයේ ධර්මය හුඟ දෙනේ සලකන්නේ යල්පැනලා ගිය ඕකේ තියර වයසට ගියාම පවතින්න ඕන නිසා පන්සලේ පුස්කොළ පොතේ අල්මාරි තිබුණට කමන්නේ නමුත් එදිනෙදා අපිට අවශ්‍ය කරලා තියෙන අද උණු උණු තොරතුරු ටික තමයි ඒ තොරතුරු වෙනුවෙන් තමයි සියල්ලම සැදී පැහැදී කටයුතු කරන්නේ. ඉතින් එවැනි තොරතුරු තොගයක් ඔළුවේ දාගත්ත කෙනෙකුට භාවනාවක් හරියයි කියලා හිතන්න අමාරුයි. ඒක නිසා 1956 ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව ව්‍යවස්ථාව හදනකොට අපේ ලොකු සාංශි ව්‍යවස්ථාවක් ඇතුළු කරලා තිනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ඉතින් එතකොට පේන්නේ නිකන් අපිට තියෙන මානව අයිතිවාසිකමක් නැති කරනවා වගේ. මුතුනාචේ දන්න නිසායි කියන්නේ මේ අසත් ධර්ම ශ්‍රවණයේ තියෙන තාකල් කිරි ගොම වාජනයකට කොච්චර කිරි දෙව්වත් ගන්න දෙයක් නැහැ. ඒක නිසා මේ වගේ තැනකට ඇවිල්ලා සුමානයක් ගත කරනකොට පත්තර නොබලා සිටීම ගුවන් විදුලි යන්ත්‍ර නාහා සිටීම ටෙලිවිෂන් නොබලා සිටීමෙන් විශාල කුසලයක් සිද්ධ වෙනවා කියලා මම ප්‍රකාශ කරනවා. ජීජීජී සමහරුන්ට ටිකක් කොණෙන් අරින් මේන් ටිකක් කතා බතා කරන්න, පත්‍ර කෑල්ලක් බලන්න ආශාව පහල වෙනවා. සාධාරණයි මොකද ජීවිතේ පුරාම කෙරි ඕකමනේ. මට මතකයි මේ හිටියා විල්සන් කියලා මේ දුම්ගන්නා වැත්තේ දරුවෙක් පාසක මාත් එක්ක ඇත්තටම පැවිදෙන මට්ටමේ වගේ හිටිය විඳ ගත්තාම පැය 5ක් විතර භාවනා කරන්න පුළුවන්. නමුත් ඉතින් යාගේ අම්මගේ ආසනීය තත්ත්ව නිසා උපස්ථානෙට ගියා බැංකුවේ තියෙන මුදල පොලියෙන් අරගෙන අම්මට උපස්ථාන කරන්න ඕනේ කියලා ආසනීයයි කියලා. ඊට පස්සේ ගියාට පස්සේ අර කරන උපස්ථානෙන් අම්මට බොහොම සුව වෙන්න පටන් ගත්තා. පුතාම කරන උපස්ථානේ අනික් සහෝදර ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මේක මගේ භාවනාවට වැඩිය මම ලොකුට සලකනවා. අම්මගේ මම මම උපස්ථාන කරනකොට සුව වෙනවා කියලා මම කෝ ඒකට කමන්නේ ඒක ඉතින් කිසි කෙනෙක් දොස් කියන්නේ නැහනේ අම්මන්ට නෙමෙයි කරන්නේ කරපන් කිය ඊට පස්සේ ආයෙසරයක් ආවා ආයෙසරයක් ආවා කීප වතාවක් ආවා ආවට පස්සේ මම ගියා දැන් පාසකවත් මෙහි භාවනා මධ්‍යාලාවේ පැය පහක් එක දිගට භාවනා කරමින් කි සම්පූර්ණයෙන්ම ලෝකෙන් වෙන් වෙලා ගත කර උපාසක මහත්තයා දැන් රටට ගිහිල්ලා මේ සාමාන්‍ය ජීවිතය ගත කරනකොට මොකද්ද தත්ත්වය කියලා අනේ ස්වාමීන් වහන්සේ මම මේ කියන්නේ දැන් අවුරුදු 7-8කට ඉස්සෙල්ලා අනේ ස්වාමීන් වහන්සේ රටේ தත්ත්ව නම් ගණ්ඩ දෙයක් නෑ පුදුමාකාර බඩු ගණන් දවසින් දවස දවසින් දවස බඩු ගණන් යනවා. නිසා මිනිස්සු අතර කිසිම විශ්වාසයක් මොකක්වත් නෑ අම්මා අප්පා හරි කමන්නේ සූර කඩා වඩාගෙන කණ එකක් තියෙන්නේ. නමුත් මේ එකයි සතුටකට තියෙන්නේ මේ පත්‍රේ බලපුවාම hina කාලා ජීවත් වෙන්න පුළුවන්කම ඒ නිසා බත් නොකෑවත් මිනිස්සු හැම කෙනාම පත්‍රේ බලනවා කියුවා. ඒකෙන් තමයි කිව්වා ජීවත් වෙන්නේ. ඒ ධර්මතම අපි අද මේ තොරතුරු තොගේ ප්‍රවෘත්ති තොගේ නැතුව ජීවත් වෙන්න බැරි තැනකටපත් වෙලා තියෙනවා. ඉතින් මම මේ පෙන්වන්න හදන්නේ සද්ධර්ම ශ්‍රවණයකට යනකොට මේකෙන් අයින් වෙන තරමට සද්ධර්ම ශ්‍රවණේ සිද්ධ වෙනවා. ඒ වගේම මේ අසද්ධර්ම ශ්‍රවණයට යන්න යන්න යන්න කරපු භාවනා සතිය සමාධිය කල්යන. මේ නිසාමයි සරුවත් chance දේශනා කළා තියෙන්නේ ධම්මී වාකතා ආර්යෝවා තුන්නී භාව. කරනවන ධර්ම කතාවක් කරන්න නැත්නම් ආර්යෝ තුෂ්ණී භාවයටපත් වෙන්නේ කියලා. එදී අපිට මේ ජනමාධ්‍යයෙන් කියන ආර්ය තුෂ්ණී භාවය කියලා කියන්නේ පසුගාමි ගමනක්. එහෙම නෙවෙයි අපි හැම කෙනාම ඒකට බැඳිලා ආලිංගන පාමින් අල්ලාප සල්ලාව ගත කරන ජීවිතය තමයි සමාජ ජීවිතය කියන්නේ කියලා අපිට ඒගොල්ලම හදලා දෙනවා න්‍යාය පත්‍රයක්. අපි ඒ න්‍යාය පත්‍රය අනුව වැඩ කරන එක තමයි කරන්නේ. නිසන් වනේ ඇවිල්ලා දැන් මම අවුරුදු 22ක් විතර වෙනවා. පත්‍ර බැලුවේ නැහැ කියලා මොනම අඩුවක්වත් මට වෙලා නැහැ. රේඩියෝ නැහුවයි කියලා මොනම අඩුවක්වත් මට දැනෙන්නේ නැහැ. ටෙලිවිෂන් බැලුවේ නැහැ කියලා මොනම අඩුවක්වත් වෙලා නැහැ. මං කියනවා ඕගොල්ලන්ටත් වැඩිය මම සජීවීව ගත කරනවා කියලා. ඉතින් ඒ නිසා මේ දරුවෝ ගැන සලකලා තම තමන් හදා වඩා ගත්ත මේ සත්‍ය සමාධිය ගැන සලකලා කරුණා කරලා අවදිමත් වෙන්න මේ අසත් ධම්ම ශ්‍රවණය ගැන කතා කරනකොට අසත් ධම්ම ශ්‍රවණේ ප්‍රධානම පිළිකාව